ජනරන්ජනගේ වැඩසටහනේදී අපි ගුවන්විදුලි රංජනීය නම් විරුදාවලියලත් ඉන්ද්‍රාණී විජයබණ්ඩාරගේ ගුවන්විදුලි ගීත කිහිපයක් විමසා බැලුවා. ඒ වායේ රසහව් විඳින්නට වෑයම් කළා. ඇගේ ගීත චාරිකාවේ දෙවැනි අදියර චිත්‍රපට ගීත. චිත්‍රපට ගීතාවලියේ විශිෂ්ට මන්සලකුණක් සඳහන් වන්නේ ඉන්ද්‍රාණිගේ ගායනාත් සමග. එනම් සිංහල සිනමාවේ දකුණු ඉන්දියානු මුහුණුවර වෙනස් කරමින් සැබෑ සිංහල සිනමාවක් ගොඩනැගීමේ අඩිතාලම වැටුණු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ රේඛාව චිත්‍රපටයට ගී ගැයීමෙන් තමයි ඉන්ද්‍රාණී චිත්‍රපට ගීත් ගායනයට පිවිසෙන්නේ. සිනමාවේ නව පියවරක් වගේම සිනමා සංගීතයේ චිත්‍රපට ගීතයේ නව පියවරක් හැටියටත් ලිස්ට් ජේම්ස් පීරිස්ගේ රේඛාව සටහන් වෙනවා. විශේෂයෙන්ම විශිෂ්ට සාහිත්‍ය ධාරයෙකු වන මර්සිලින් ජයකොඩි පියතුමා ගීත රචනා කලාවට පිවිසීම සුනිල් සාන්ත වැනි මහා සංගීතවේදියෙක් සිනමා සංගීතයට එළඹීමත් සිදුවන රේඛාව චිත්‍රපටයෙන් ඉන්ද්‍රාණී විජයබණ්ඩාර කියන ගුවන්විදුලි ශිල්පිනිය චිත්‍රපට පසුබිම් ගී ගායිකාවක බවට පත් වෙනවා. මීට කලින් ඇයට චිත්‍රපට තුනකට ආරාධනා ලැබෙනවා. විමල්නාත් දිසානායකගේ පටාචාරා චිත්‍රපටයේ ගී ගයන්න සිනමා සමාගමේ දුප්පතාගේ දුක චිත්‍රපටයේ ගී ගයන්න වගේම කරුණාසේන ජයලත් නිර්මාණය කිරීමට බලාපොරොත්තු සිටි ගිරිමුදුන නැමැති චිත්‍රපටයක ගී ගයන්න ඇයට ආරාධනා ලැබෙනවා. හැබැයි ඒ එකකවත් ගී ගයන්න ඇයට අවස්ථාව ලැබෙන්නේ නැහැ. කරුණාසේන ජයලත්ගේ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ නැහැ. අනිත් චිත්‍රපට දෙකේ ගී ගයන්න ඇයට අවස්ථාවක් නොලැබෙන්නේ. එවක ගීත පටිගත කිරීමට ඉන්දියාවට යාමට සිදුව තිබුණු නිසා. නමුත් දෛවය විසින් ඇයට 1956 දී රේඛාව චිත්‍රපටයේ ගී පටිගත කරන්ට ඉන්දියාවට යන්නට දෙමව්පියන්ගෙන් අවසර ලැබෙනවා. මේ නිසා ඇය සිංහල චිත්‍රපට ගීතයේ විශිෂ්ට පිය සටහනක් වන රේඛාව චිත්‍රපටයෙන් ගායිකාවක හැටියට දොරට වඩනවා. අපි රේඛාවේ ගීයකින් අද ඇගේ චිත්තපට ගීත චාරිකාව ගැන විමසීමට මුල පුරමු. Thank you.

මේ ගීතය. මේ ගීතයේ පදමාලාව දිහා බලනකොට අපිට පේනවා එතෙක් සිංහල චිත්‍රපටවල ගීත රචනා සමග සම්බන්ධන විට කොච්චර සරල සුන්දර චමත්කාරයේ දනවන පදමාලාවක්ද මේ කියා. ඇත්තටම මොහසින් ජයකොඩි පියතුමා සුනිල් සාන්තයන්ට ගීත රචනා කරමින් සිටියා. අවිසෙන් අහුබුදු සූරීන් වගේම. නමුත් මේ චිත්‍රපටයක සංගීතය නිර්මාණය කරන්නට අකමැත්තෙන් සිටි සුනිල් ශාන්ත පොළඹවා ගැනීමටත් සංගීතය නිර්මාණය කරන්න ඉන්ද්‍රාණී විජයබණ්ඩාර වැනි ගායිකාවක් චිත්‍රපට ගී ගායනයේට හඳුන්වා දීමටත් මර්සලින් ජයකුඩු පියතුමා විශාල කාර්යභාරයක් ඉටු කළ බව ඉන්ද්‍රාණී තමන්ගේ ජීවිත කතාවේදී සඳහන් කර තියෙනවා. මම හිතන්නේ සිංහල චිත්‍රපට ගීතයේ හැරවුම් ලක්ෂය මේ රේඛාවේ ගීතාවලිය කියා. එතනින් ඇරඹෙන ඇගේ චිත්තපට ගීත චාරිකාව එය අවසන් කරන්නේ චිත්තපට 20කට ගීත ගායනා කළා. ඇගේ දෙවැනි චිත්තපටය සූර්යා චිත්තපටයට ගායනා කළ හිතන්නකෝ අයියේ කියන ගීතයත් අතිශය ජනප්‍රිය ගීතයක් එදත් අදත්. නමුත් අපි අද තෝරගත්තේ ඊට වඩා සංගීතාත්මක සංගීත රචනය වශයෙන් විශිෂ්ටතාවක් උසුලන ගීතයක්. ඒ ගීතය දස්කම චිත්‍රපටයෙන් අප ඔබට ගන්නේ. Thank you. அன்பன் கடல் நெல்லாரே මගේ කවි කඩට හෙට නිදාන් වාසුලම් තමයි පටසලසීමට හැකියත් පෙරවූ ඔතින් තමයි රන්වන් කරල් නැලියාගේ රන්වන් කරල් නැලියාගේ කොයම් සැකීලා රන්වන් කරල් නැලියාගේ දස්කම චිත්‍රපටයේට ඉන්ද්‍රාණි මේ ගීතය ගායනා කළේ. අත් වශයෙන්ම ගුවන්විදුලියේ සංගීත ප්‍රධානියා හැටියට දීර්ඝ කාලයක් සිටි එඩ්වින් සමරදිවාකර සංගීතය නිර්මාණය කරන්නේ පද රචනා කරන්නේ කරුණාරත්න අබේසේකරන්. අපේ ගම, අපේ ගැමිකම, සංස්කෘතික උරුමය පරිසරය මේ ආදී සියල්ල සම්පින්දණය වෙච්ච කැටි වෙච්ච ගීතයක් හැටියට මේ ගීතය අපිට හඳුන්වන්න පුළුවන් විශේෂයෙන්ම අපේ සංගීතවේදීන් එඩ්වින් සමරදිවාකරයන්ගේ මේ ගැමි ජන සංගීතය ආශ්‍රිතව කළ මේ නිර්මාණය ඊටාම විශිෂ්ට නිර්මාණයක් හැටියට සැලකෙනවා. රේඛාව චිත්‍රපටයේ පසුබිම් ගී ගයන්න ගුවනින් යන ඉන්ද්‍රාණි විජයබණ්ඩාරට තමන්ගේ ජීවිතයේ සහකරු සිසිර සේනාරත්න හමු වෙන්නේ ගුවනේදී. මට මතකයි එවක පුවත්පත්වල පළ වුණා ගුවනේදී බැඳි හාද යන මාතෘකාවෙන් ලිපි මේ දෙදෙනාගේ එම් සබනතාව පිළිබඳව. ඇගේ සංගීත ජීවිතය පෝෂණය කිරීමට ගායකයෙකු වන සංගීතවේදියෙකු වන සිසිර සේනාරත්යන් මහත්සේ බලපෑවා. ඇගේ ගායන හැකියාවත් චිත්‍රපට සංගීතයට හවුල් කර ගැනීමටත් සිසිර සේනාරත්නයන්ට හැකි වුණා. සිසිර සංගීතය සම්පාදනය කළ හිතට හිත චිත්‍රපටයේට ඉන්ද්‍රාණි විජයබණ්ඩාර හරුන් ලංකා සමග ගායනා කරපු මේ ජනප්‍රිය ගීතය ඊළඟට අපි තෝරගන්නවා. दिन වේදනේ මතු අනාගතේ මතු අනාගතේ ඔබ සතා පී ඔබ නිසා පී අඳ පානේ මල් පිපුණා කිරි මූදී අප දෙන්නා ඒ වගේ වෙනුනේ ආ බැඳුනේ ආදරේ බැඳුනේ ආදරේ ආහා චිත්‍රපටයක් රසිකයින් අතර ජනප්‍රිය වීමට එහි රඟපෑම නළු නිලියන් වගේම එහිට අඩංගු ගීත අතිශයින්ම බලපානවා. සිසිර සේනාරත්න කියන සංගීතවේදියා එවැනි ජනප්‍රිය ලක්ෂණ සහිත චිත්‍රපටයකට ගීතයක් නිර්මාණය කරන විට එය ඊටාම ජනප්‍රිය වන අන්දමේ සුමధుර තනුවක් නිර්මාණය කරන්නට වග බලා ගත්තා. ඔහු සංගීතය නිර්මාණය කළ චිත්‍රපට හැම එකකම ගීත අතිශයින්ම ජනප්‍රිය වුණා. දැන් මේ අඳපානේ මල්පිටුනා කියන මේ ජනප්‍රිය ගීතය චිත්‍රපටයේදී ගායනා කරේ හරුන් ලන්ත්‍රා සමගයි ඉන්ද්‍රානි විජේබණ්ඩාර. ඔබ හමුවේ අද ටැබූ ගීතය ගායනා කරන්නේ සිසිර සේනාරත්න සහ ඉන්ද්‍රානි විජේබණ්ඩාර. මම හිතන්නේ මේ ආදරයේ මල් පිපුණු යුවලට හිමි ගීතය ඔවුන් දෙපළ ගායනා කරපු ගීතය හැටියටයි අද අපි ඉදිරිපත් කළේ. සිංහල චිත්‍රපට ගීත ක්ෂේත්‍රයේ පිවිසෙන ඉන්ද්‍රාණි විජයබණ්ඩාර රේඛාවේ සිට චිත්‍රපට 22කට ගීත ගායනා කළා. ඇය චිත්‍රපට ගීත ගායනා කළා පමණක් නෙවෙයි ඇතැම් දෙබස් කැවූ චිත්‍රපටවලට හඬ ශිල්පිනියක හැටියට සහභාගී වුණා. දැන් මගේ පුතා කියන දෙබස්කව් චිත්‍රපටයේට මීනා කුමාරිය වෙනුවට හඬ නිර්මාණය කළේ ඉන්ද්‍රාණි විජයබණ්ඩාර. මේ ආදී වශයෙන් සිනමාවට විවිධ ආකාරයෙන් ඇය දායක වුණා. අද අපි ඇගේ චිත්‍රපටයේ ගීතාවලියෙන් අවසානයේට තෝරාගත්තේ හර්බර්ට් එම් සෙනවිරත්න රචනා කළ ශිශිර සේනාරත්න සංගීත තනු නිර්මාණය කළ හඳපාන චිත්‍රපටයේ ඉන්ද්‍රාණි විජයබණ්ඩාර ගායනා කළ ගීතයක්. ඔබ නැති මීරිම පාළුයි යඳුරුයි මගේ හදයි කියලා ගීතය අපි තෝරගත්තේ සිසිර සේනාරත්න සංගීතය නිර්මාණය කළ හඳපාන චිත්‍රපටයෙන් 1950 දශකයේදී සිංහල චිත්‍රපටවලට පසුබිම් ගී ගායනා කළ දකුණු ඉන්දියාවේ කේ රාණි, ජමුනා රාණි, ජික්කි වැනි ගායිකාවන්ට අභියෝග කළ අපේ ගායිකාවන් පරපුරක් හිටියා. ඒ ගායිකාවන් අතර ඉන්ද්‍රාණී විජය බණ්ඩාර එහෙම නැත්නම් ඉන්ද්‍රාණී සේනාරත්නට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. ඇයටම විශේෂ වූ මෙහිදී කටහඬ මනාව ස්වර උච්චාරණය කිරීමේදී දක්වූ හපංකමත් නිසා වගේම භාවාත්මක ගායනය නිසා ඉන්ද්‍රාණී විජේ බණ්ඩාර සිංහල චිත්‍රපට ගීතයේ විශිෂ්ට මන්සලකුණක් ලැබුවා වගේම සිංහල චිත්‍රපටයේ ජනප්‍රිය කලාවක් බවට පත් කරන්නටත් ඇගෙන් ලැබුණු අනුබලය බලපෑම සුවිශාලයි. ජනරන්ජනගේ ඉදිරිපත් කිරීම ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාරයන් තාක්ෂණික දායකත්වය නදීරා මනම්පේරි නිෂ්පාදනය සුරේකා පෙරේරා